අපි සහතික මිලක් සානාධාරයක් දෙනවයි කියලා අපි පැහැදිලිව පොරොන්දු. ඒ අනුව රජය තීරණය කරලා තියෙනවා තේ කිලෝවකට අවම මිල රුපියල් 80ක්, ඒ වගේම රබර් වලට අවම මිල රුපියල් 350ක් ලබා දෙන්න. ඉතින් ඇත්ත වශයෙන්ම අපි තේ කිලෝවකට රුපියල් 80ක් ලබා දෙනකොට අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම කුඩා තේවතු හිමියන් සපයන ඒ අමුදලු 160ක හොඳ නොමේරු නොතැලුණු තේ දළු අපිට සපයන්න ඕන. ඒ වගේම රබර් මිලදී ගැනීමේදී RSS එක සහ RSS දෙක වෙනුවෙන් අපි 350ක් ගෙවනවා. අපි RSS 3 වෙනුවෙන් රුපියල් 325ක් ගෙවනවා. RSS 4 සහ 5 වෙනුවෙන් රුපියල් 300ක් දෙනවා.